පුරා ඒවා ස්කන්ධ ආයතන ධාතු ශක්ති කියන විවස්යෙන් බෙදා ගන්නවා මේ විදාගෙන විදාගෙන පිළිබඳව ඉගෙන ගත්තේ අභිධර්මාර්ථ අභිධර්මාර්ථ සංග්‍රහයේ මේ ධර්ම මේ අරගෙන තමයි කරලා තියෙන්නේ මේ විදාගන්නේ අභිධර්මයේ පිළිබඳව තව දුරට ඉදිරියට යනවා. ඒ ධම්මසංගයේ ප්‍රකරණය සම්පූර්ණ ඉදිරීමක් නෙවෙයි අපිට මාස්කාරයක් ඇතුළත් ස්වરૂප පරණ ඉදිරීමක්. ඊළඟට අනුරාධපුර ගතිලා ධම්මසංගයේ බුදුරජාණන් වහන්සේ මාස්කාර විකරණී වාක්‍යය. මාස්කාරයෙන් ලක්ෂයක් වෙනවානේ කුසලාත්මා කුසලා ධර්මා ඥානකා මේ විදිහට මේ මේ ධර්මන විස්තර මොනවද කුසල ධර්ම ඒ අකුසල ධර්ම අව්‍යාකෘත ධර්ම මේක විස්තර කිරීම ඒ විතර තමයි අපි කියන්නේ අර ධම්මදී ප්‍රවාහ ආදි වශයෙන් කොටස් හතරකට බෙදන්නේ කියලා නේ අත්‍යාවේ කිව්වද? උනාගේ විවේක ධම්මයේ සමාරය සංඝාවාරය සංඝාවාරය සොච්චකවාරය හා ශුන්‍යකවාරය තාපේ ධම්මයේ සමාරය කොට විදේ විදේ සමාරය යනක ශුන්‍යකවාරය එන්නේ නම් කොටස් හතරක් ඒ ඒවා පැතිකොටෙන් තමයි අපි අර ඒ ධම්මවිදේක වාදය තමයි බුදුරජාණන් වහන්සේ කලින් කොට වදාරන්නේ. අපේ මා කුසල යක්මින් සමේ කාමාවචරං කුසලං සිත්තං උපන්නං හෝති. සෝමනස සාගතං ඥාන සම්පයුක්තං රූපාරමණං වා සද්ධාරමණං වා සංඛාරමණං වා රසාරමණං වා පුත්තකාරමණං වා ධම්මාරමණං වා යන්නං වා සමාරබ්ධ එයින් කියන්නේ යම් සමයකදී යම් සමයකදී කියන එක සමය කියන වචනේ දැන් විදනා කර ස්වභාවයෙන් දැරෙහි ඒ ඉපත් උපදන අවස්ථාව. ඒ අවස්ථාවේදී චිත්ත පමණක් නෙවෙයි උපදින්නේ. තවත් ඒ ඉපත් සමග උපදනා වූ චෛතසික කියන ධර්ම සමූහයක් සමගයි චිත්ත පහළවන්නේ. ඒ චිත්ත මෙතන පෙන්වා කියන්නේ කාමාවචර කුසල. ඒ කාමාවචර කුසල කියන්නේ කාමාවචර කුසල අතක් කියනවා. ඒ අත අතුරේ පළමුවෙන්ම කියන සෝමනස්ස සහගත ඥාන සංකලිත අසංකාරික කුසල කියන්නේ. ඒ මේ අසංකාරික කියන වචනේ වඩාලා නැහැ. මේක ඊට පස්ව කියන විදිහ අසංකාරික බැරි. මේ සංකාරික ධර්ම පස්සේ යෙදෙන දුනාට ඒ සංකාරික සිතයි. ඊළඟට ඒ සෝමනාත් සහගත ඥාන සංකේත සිතලවක් කර ඊළඟට සිතක් ඇතිවන්නේ නිරාකම්පිතව නෙවේ. සිතක් කවදාවත් අරමුණක් නැතිව උපදින්නේ නැහැ. සිත නැදෙන්නේ ආරමුණක එළිපදින. සිතක් උපදින්නේ ආරමුණක් දෙන. ඒ ආරමුණ බයයි කියන්නේ. ඒ අරමුණ කියන්නේ කොහොමද බයයි. විපාකනවා, සාලනවා, සංකාරනවා, නකාරනවා, උත්තරබාරනවා, සමාරනවා ආදී ඒ අරමුණ බයයි. නූප ශබ්ද ගන්ධ රස පොත්සබ්ද ධම්ම කියන මේ සදාරාමණයන් අතුරෙන්නේ යම් යම් අරුණක් දෙනයි ඒ නාම සංප්‍රයුක්ත කාම අවශ්‍යව සෞඛ්‍ය ඇතිවන්නේ. ඒ ඒ අවස්ථාවේදී ලැබෙන ඒ සිතක් සමග උපදන අපේ ජීවිතේ පිටනවා ඒක උපාද ඒක නිරෝධ ඒක ආලම්බන ඒක වස්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් සිතක් සමග එකට උපදනා ධර්මයි. සායිතික කර්ම ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්මින් සමයේ සස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති ඒ සස්ස පංචකය සස්සේ සබන් ගන්නා ධර්ම පහ තමයි කලමේ දෙන්න අපිට වෙන්නේ ධර්මයක් පස්සේ වේදනා සංඥා චේතනා චිත්ත ඒ චිත්තය කියලා මෙතන විශේෂයෙන් වදාරලා තියෙනවා. මේ චෛතසිකක් සමග පෙරපසු මුලී එකටම බැඳී උපදනා ධර්මයක් බව දැක්කේ. එහෙම නැත්නම් පිට බලනෝ ඉපද ඒ පිටට එකතු වෙන ධර්ම සමූහයක් කියලා කෙනෙක් ගන්න පිට තිබෙනවා. ඒ චෛතසිකයන්ගේ නා සිටේ එකට බැඳී ඉපදීමක් සම්බන්ධ බව දැක්වීම සඳහා තමයි චිත්තං කියන එයත් වඩා ගන්නවා. එම නැතුව සිතේ මේ ධර්ම සමග නූපදෙන මේ සිත අනිකක් මේ ධර්ම ඒ සිතට එනම් අවස්ථාවකට සම්බන්ධ වෙන බව එහෙම ගැනීමට බැරි වෙන පරිදි මේ ධර්මය අවස්ථාවක උපදීන ඒ අවස්ථාවෙම හිතක් උපදින. ඒ නිසා චිත්තාංගය කියලා වඩා ඊළඟට විචක්කෝ හෝති විචාරකෝ හෝති දීති හෝති සුඛං හෝති සුත්තේක ගතා හෝති කියා ඒ ඒ ධ්‍යානාංග ධර්ම අප දක්වලා තියෙන්නේ විචාරකය විචාරයේ ප්‍රීතිය සුඛය දෙන්නේ සෝමාප්‍රේදනාව ඒ සිතත් ඒකග්ගතා කියන්නේ ඒකාග්‍රතාවයි ඊළඟට වඩා කල්පෙන්නේ සබ්බින්ද්‍රියන් හෝති වේින්ද්‍රියන් හෝති සතුන්ද්‍රියන් හෝති සමාධින්ද්‍රියන් හෝති පඤ්ඤාන්ද්‍රියන් හෝති මනින්ද්‍රියන් හෝති සෝමනස්ින්ද්‍රියන් හෝති දීර්ඝින්ද්‍රියන් හෝති යා ඉන්ද්‍රිය ධර්ම අට ඉන්ද්‍රිය ධර්ම අත්තා විරිය සති සමාධි පඤ්ඤා ඊළඟට මනින්ද්‍රිය කියන්නේ විතරම මනින්ද්‍රිය ඒ ඒක මනින්ද්‍රිය කියන්නේ මරණ කෘත්‍යෙහි නැත්නම් අරමුණු ගැනීම කෘත්‍යෙහිදී ප්‍රධානත්වය උපදවන බැවින් ඊට ඉන්ද්‍රියයි කියලා. අනින්ද්‍රිය. සෝමනස්සේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය කියලා අනිත් ඒවා සෝමනස්සේන්ද්‍රිය කියන්නේ සෝමනස් වේදනාවමයි. ඒ ඉදී කෘත්‍යෙහිදී වේදිත කෘත්‍යෙහිදී ප්‍රධානත්වය උපදවන බැවින් ඉන්ද්‍රිය වශයෙන් කරවලා ගන්නවා. ජීවිතේන්ද්‍රිය කියන්නේ සුත්ත චෛතසික ධර්මයන් පාලනය කරන ඒ අනුපාලනය කරන ධර්මය නම් ජීවත් කරන පවත්වන ධර්මය කියන්නේ එකයි ජීවිත ඉන්ද්‍රිය එකයි යා ඒ ඉන්ද්‍රිය ධර්ම අතවලා ඊළඟට සම්මා දිට්ඨි හෝති සම්මා සංකප්පෝ හෝති සම්මා වායාම හෝති සම්මා සති හෝති සම්මා සමාධි හෝති යන්නේ ඒ මාර්ගාන අප මාර්ගාන පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඉගෙන ගන්නවා යත්තා මාර්ගාන්ති යත්තිලව. ද්වාපක මග්ගංගා. ඒ ද්වාපක මග්ගංගාන්ති අකුසල මාර්ගාංග දෙක. අකුසල මාර්ගාංග අපරක් එකතු කරලා. එහෙම නැත්නම් මේ සිය අකුසල මාර්ගාංග වලට අතුලත් වන ධර්මවල ඒ අනිත් මාර්ගාංග වලට අතුලත් නොවන ධර්ම කියන්නේ ධර්ම වශයෙන් නම් එකයි. ඒ විචාරය අනිත් ඒවා ඒ විචා සංකප්ප විචාවාය විචක්මාන ඒ ඒවා ඒ ඒ නම් වලින් දැක්කේ සයිකොටික තිබෙනවානේ නැත්නම් සයිකොටික තිබෙනවානේ මේ මේ විචා සංකප්පේ විවිධතරයි විචා වායම් කියන්නේ විවිධයි විචා සමාධිය කියන්නේ ඒකට කරලා ඒ විචා විවිධ වශයෙන් ඒවා තුනක් මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ අකුසල චෛතසිකයන් ඇතුළත් දික්කයි ඒ නිසා මේ මාර්ගාංග ඉස්සරකට කාමරේ මාර්ගාංග 12 ස්වરૂප වශයෙන් ධර්ම වශයෙන් වෙන් කරලා ගන්නවා නම් පිළිදෙන්නේ නවයයි වෙන් කරලා ගන්නවා නම් නවයයි ඒ නවයේදී එක තමයි මිත්‍යා දෘෂ්ටි වශයෙන් ගන්න දික්කයි දැන් මෙතන කුසල සිතක් පිළිබඳවයි මේ চৈতසික සංඝාගාමී නැත්නම් මාර්ගාංග දක්වා. ඒ නිසා මේ කවදාවත් අර අක්ෂර මාර්ගාංග විදිහට කොහොමද ගැනෙන්නේ නැහැ මෙතන එන්නේ කුසල මාර්ගාංග. කුසල සිතේ ඒ කුසල මාර්ගාංග වශයෙන් වදාරා කියන ධර්ම නම් කියනවා කීයද? හතක්. එයින් මෙතන එන්නේ නේද? ඔව්. පාය තුන සමා වාචා සමා කම්මන්ත සමා ආජීව කියන තුන මෙතනට ඇතුළත් කරගන්න ඒවා ඒවා පස්ස වශයෙන් ගැනීමට ඉස්සනා කරගන්න. ඒ ඒ එතකොට මේ මාර්ගාංග වශයෙන් කරන කරන පහ ඊළඟට බලවත් සබ්බා බලං හෝති විද්‍ය බලං හෝති සති බලං හෝති සමාධි බලං හෝති ප්‍රඥා බලං හෝති ඉති බලන්න ඉති ඔක්කොත් බලන්න ඒ වෙන බල ධර්ම හතක් සම්ප්‍රාප්තනාදී පහයි ඉලිලාගේ සත්පදානි කියන එහෙනම් ඒවට බලවි කියලා කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් සොලවන්නට කම්පා කරන්නට බැහැ දැරිසේ දිනු වූ ධර්ම ඒකයි වල බලවි ඒ කන්‍යා බලවි කියන්නේ දුෂ්කාරම වලින් නැත්නම් මෝහයෙන් අවිද්‍යාවෙන් කම්පා කරන්න සොලවන්නට බැරි. ඒ දිනු ඒ ප්‍රඥාව ප්‍රඥා බලය. ඒක කියලා ගන්න කියලා ගන්නවා. ඊළඟට ඒ බලවත්නේ බල අලෝකෝ අලෝසෝ හෝති අමෝ හෝති වදාලේ මොනවාගේ ඒ කුසල මූලය මූල ධර්ම හේතු ධර්ම අනිත්‍යාවෝත් අව්‍යාපාදෝ සම්මාදිට්ඨි දෝති කියලා අර අලෝභ අදෝස අමෝහ කියන තුන ඒ වගාලේ කුසල මූලවා මෙතන අනිත්‍යා අව්‍යාපාද කියන විට අර අලෝභ අදෝස දෙක ධර්ම වශයෙන් වෙන්නේ අනිත්‍යා අව්‍යාපාද ධර්ම වශයෙන් අනිත්‍යා කියලා අලෝභය අව්‍යාපාදයේ කියන්නේ නමුත් මෙතන මේවා වදාරලා ඉන්නේ මොකක්දහද? අර ඔව් ඒවා මානසික වශයෙන් අනිත්‍යා ව්‍යාපාර සමාධිය කියලා එනවා ඒ කියන්නේ. ඒක මානසික වශයෙන් කෙරෙන ඒ කුසල ක්‍රියාවකදී කුසලයකදී ඒ මානසිකර්මය අනිත්‍යාන උපදන පිටුමත්ද මේ උපදිනවා. ප්‍රමාණකාරක ඥාන සම්ප්‍රයුක්ත අසංකාරක සාධිත අනවිද්‍යාව කියන ඒ කර්මපදයේ වගේ ලැබෙනවා. කර්මපදයේ සිදු කිරීමක් ලැබෙනවා. එතකොට එහි ලැබෙන අනවිද්‍යාව දක්වන්න ඒ අනවිද්‍යාව තමයි වශයෙන් ගන්නවා නම් ලෝභය ලෝභය නම් ඒ කර්මපද වශයෙන් දක්වන තැනදී අනවිද්‍යාව ඥාන විද්‍යාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දෙවි බදාන විද්‍යාවෝති අව්‍යාපාදෝති සම්මා විද්‍යාවෝති සම්මා විද්‍යාවෝති සම්මා විද්‍යාව නම් කුමක්ද සම්මා විද්‍යාව ප්‍රඥාව ප්‍රඥායි කීවෝ සියොත්තක් වූ ඒ අනුසාරිත සෝබන සිතකට සාධාරණ දරිත වශයෙන් කියන සියොත්තක් කාය පස්සද්ධිය හෝති චිත්ත පස්සද්ධිය හෝති කාය ලංකා හෝති චිත්ත ලංකා හෝති කාය නිදා හෝති චිත්ත නිදා හෝති කාය කමනිතා හෝති චිත්ත කමනිතා හෝති කාය පාවුඤ්ඤතා හෝති චිත්ත පාවුඤ්ඤතා හෝති කාය නිදා හෝති චිත්ත නිදා හෝති සති හෝති සම්පජඤ්ඤෝ ඊළඟට සති හෝති සම්පජඤ්ඤෝ හෝති කියන්නේ සති කියන්නේ සම්පජඤ්ඤයේ කියන්නේ ප්‍රඥාව ඒ ප්‍රතිසම්පදඥයන්ගේ වශයෙන් දේශනා කිරීම සඳහායි ඒ පිටන සතියෝති සම්පදඥයන්ගේ දැන් කෙනෙක් දෙන්නේ පිළිතුර විදින අවස්ථාවක් දැක්වීමේ මේ ලැබෙන මේ රූපාදී ආරම්භණයක් රූපාදී ආරම්භණයක් චක්‍රාදී ద్వාරයකට යොමු කල්හි ඒකනත්තා ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තයි කියන්නේ සිහිය උපදවා ගන්නයි ඒවල සිය උපදවා ගැනීම වශයෙන් ලැබෙන අනිසිත මේ සිත කියන්නේ සෝමනසිකාඩ දෙන්නම් සම්බෝධිත සංඛාරික සිත. ඒකද සතිය සිත. ඉතින් මේ මේ සතියෙන් විතර සිත සම්පදන්නේ විතර සම්පදන්නේ නුවණනේ. ඒවල සියයි නුවණයි කියන එක. හැම සියයක්ම නුවණින් යුක්ත නැහැ. ඒ කියන්නේ හැම සියයක් ಹೀಗೆ ಪ್ರವತ್ನ ಹಗಲಿಟ್ಟಿದ್ರೆ ಯುವನ ಕ್ರಿಯೆಗಳ ಯಾಕಂತಂದ್ರೆ ನಮ್ಮ ಯುವನ ಕ್ರಿಯೆಯನ್ನು ಚಿತ್ರಿಸಲಿಕ್ಕೆ ಇಂಡಿಯನ್ ಧೋರಣೆ काफी सांप्रदाय काफियाई सांप्रदायीय इंडियाई क्यों है जो सांप्रदायीय कहते हैं संभावना देगी तो सांप्रदाय होती रहेगी खजाना आती रहेगी ये कहने के लगी सांप्रदायी සම්පජාන. විශේෂයෙන්ම සම්පජාන්නේ ඔය මේ සාස්තික සම්පජාන, සප්පාය සම්පජාන, මූර්තික සම්පජාන, අසම්මෝහ සම්පජාන කියලා මේ සම්පජාන හතරක් ගන්න පුළුවන්. මේ ඉතින්දී මේ සම්පජාන වශයෙන් ගන්නේ කුමක්ද? නුවණ. අර කන්නේ සිතේ නිසින්නේ සුත්තේ ධාතකේ සම්පජාන කාර්යී හෝති ඒ ආලෝකිතේ ලෝකිතේ සම්පදාන කාමී වූ කපිතිතේ පපාරති සම්පදාන කාමී වූ ගතේකිතේ මුදිනේ ධාරිතේ භාසිතේ මුනි භාවේ සම්පදාන කාමී වූ උච්චාර පස්තාව කම්මේ සම්පදානකාරී ඒ සම්පදානයේ මේ සම්පදානයේ තමයි සම්පදානකාරී වෙන්නේ සම්පදානකාරී කියන්නේ මොනින් විදුතරයි කියන්නේ මොනින් විදුතරයි කියන්නේ මොනින් බලකාරී විතරයි ඒ මේ සම්පජන්ති ඒ ප්‍රඥායි සම්පජන්ති හෝතේ සමතෝ හෝති විපස්සනා සමධීතියේ සමධීතියේ පච්චේක ධර්මයේ සමීතිති සමතෝ කියලා ඒ සමතෝ වචනේ ඉස්තර කරන්නේ පච්චේක කියන නීවරණ ධර්මයන් නීත ධර්මයන් සමනය කරන සාන්තිකරන එයින් සමතනම් ඒ කුමකටද සමත කියන්නේ යොදන්න. ධර්ම වශයෙන් නම් සම්පේකයන් ඒකකතාව. ඒකකතාව සම්පෝධෝති විපස්සනා විපස්සනා කියන්නේ ඒ සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ බලන යම් අවස්ථාවක් වෙනා මේ විපස්සනා අවස්ථාව. ඒක විපස්සනා කියන අවස්ථාවව මෙතන විපස්සනා කරන ඒ විශේෂ මොහොතකින් බලන විවිධාකාරයෙන් බලන අවස්ථාවක් වෙතොත් ඒ අවස්ථාවේදී පිළෙන විපස්සනා ඒ විපස්සනා කියන්නේ ප්‍රඥාව දර්ශනාවක් වෙනවා ප්‍රඥාව ඊළඟට පක්කා හෝ හෝති අවිචේතෝ පක්කා අතිවේ විවිධ රසවා සමන්නේ පක්කා පක්කා කුත්තේ කියන රසවා දෙන්නේ කුත්තේ ඒ චිත්තජයක ධර්මයන් ගැටෙන්නට නොදී මැඩි වන්නට නොදී ඒවා උසවන් ලබන නිවිදේ කියනවා පද්දා. පද්දා වූ නිවිදේ ජීවිතේ නම පද්දා වූ අවික්කේකෝ ජීවිතේ විශිෂ්ට බව නොවන අවික්ෂේපේ දී අවික්ෂේපේ කියන්නේ ඒක මේකාකා. අවික්කේකෝ වූ මෙන්න ධර්ම වශයෙන් අපි කියන්නේ 50ක් 56ක් මේ විදිහට වදාගන්නවා ඒ නිසා කයත වදාත්තා. ඊළඟට මේ හිත උපදන අවස්ථාවේදී ඒ හිතත් සමග පෙරපසු මුනි. තවත් උපදී ඇති ධර්ම අමතිස්සක නැති වුණා ඇතම් විදයක ලැබෙන ධර්ම අමතිස්සක පිළිකත් ඒ උදුරා මුදස්වා පිළින ධර්ම යන ඒ ධර්ම විකෘතාවය ඇතුළත් වන වචනයන් බුදුරජාණන් වහන්සේ වදාළා වෙනවා. මේවා තමයි සත්‍යං සම්මි අන්නේ යක්ති. මේ සම්මි මොකද යක්ති සම්මි කියන්නේ යක්ති සම්මි කියන්නේ උපදින අවස්ථාවයි. ඒ අවස්ථාවේදී අන්නේ ඒවා තමයි අන්නේ යක්ති. තව ධර්ම කෙනෙක් ඇත්තේ නේද? තව ධර්මෙම ඉනවා. ඇතුළත් වෙන්නේ. ඒ ධර්ම සියල්ලම මොන විදිහේ ධර්මද කවුරුත් උපදවන ධර්මවා කාගේවත් දැනෙන්නේ විදිහට ලැබෙන ධර්මවා ඇත්තේනවනේ ඒ ඊශ්වර නිර්මාණවාද ප්‍රකෘතිවාද තව ස්වභාවවා කියලා ඒ ඒවා වශයෙන් ලක්වන්නේ නැහැ. ස්වභාව මේක ස්වභාවයක් කියලා කියන්නේ. يعني මේ ඇතිවීම මේ ස්වභාව ධර්ම කියලා කියන්නේ ස්වභාව ධර්මයන් උපදින එකක් ඒක එහෙම කියන්නේ නැහැ. එහෙම නැත්නම් කවුරුවත් නිර්මාණය කරන මවන ඇති කරන දෙයක් කියලා එහෙම කියන්නේ. එහෙනම් මොන දායකද ඒවා? පටිච්ච සමුප්පන්න ධර්ම. පටිච්ච සමුප්පන්න. ඒ පටිච්ච සමුප්පන්නේ බව තේනවා. මේ නිසිත පිළිබඳව වදාරනවා. සිිතේ ආරම්භු දැක්වීමෙන් ඒ එක පටිච්ච සමුප්පාදයන්ට ඇතුළත් වන එක කාරණයක් තමයි සිිත පටිච්ච සමුප්පන්නයි සිිත චෛතසික ධර්ම පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා අට ගන්නා ධර්ම. ඒ හේතු ප්‍රත්‍යයන් නිසා අට ගන්නා ධර්ම අට ගැනීමට හේතු ප්‍රත්‍යයන් පිළිගන්නකෝ ඉතින් මේකන මේ ධර්ම දෙකේදී මේවා සමහර නැත්තම් සියල්ලම විද්‍යල්කම පටිච්ච සමුප්පාද කියන කොටසට ඇතුළත් වෙනවා ඒ වගේම පටිච්ච සම්පන්න ත්‍යාගගත්තු රූපාරම්මණම් වාක්‍යයට එකක් රූපාරම්මණය මේකට ඇතුළත් කරලා තිබෙන ආත්ම ගැනීම අරණක් එවනක මේ සිතක් කරන උපදන අර්ථයක් හැටියට දැක්වීමට නෙවේ. උපාරම්ම, ශබ්දාරම්ම, ගන්ධාරම්ම, උපාරම්ම, පොට්ටාරම්ම, සම්මාරම්ම ඕ කියන මේවා යම් යම් ආකාරයක්. ඒවා දක්වා තිබෙන්නේ මේ සිත්තේ අයිතික ධර්මයන්ගේ අරමුණක් දැක්වීමට. දැන් ඒවා වලද ඒවා පටිච්ච සමුප්පන්නද නැද්ද? ඒවා පටිච්ච සමුප්පන්න. මේ පටිච්ච සමුප්පන්න නොවන කිසිවක් නැහැ. මෙතන ඇතුළත් වෙන්නේ පටිච්ච සමුප්පන්න නුවණ. ධර්ම වශයෙන් තුනක් ධම්මා රමණං වාහ කියන තැන. වැඩෙන නිවාස. නිවාස. ඒකට අර ප්‍රඥාප්තිය ඇතුළත් වෙනවා නම් ඇතුළත් කරන්න ඕනේ සමාරම්මණය කියන එකට සමාරම්මණයට ඇතුළත් වෙනවා නේද? ධර්ම වශයෙන් කායක් පතාවක ස්වරූප චිත්ත චේතසික විභාග ප්‍රඥාප්තිය සදා සංගයතික අන්න ඒවා යනවා ඒ ප්‍රඥාක්තියයි නිර්වාණය. ඒවා පටිච්ච සමුප්පන්න අනිත් පටිච්ච සමුප්පන්නේ කියනකොට හේතු උපත්ය නිසා හටගන්නේ. ඒ හටගත් ඒවා. එහෙනම් දෙයක් නෙවෙයි නිර්වාණයක් නෑ ප්‍රඥාක්තියක් ඒකම. ප්‍රඥාක්තියක් කියන්නේ මවාගෙනීමක්, අවකාගෙනීමක් තමයි. ඒ හැට අනිත් ඔක්කොම දාන්න. එතකොට ඒවා ඔක්කොම මේ එක එක ධර්මයක් වශයෙන් ගත්තොත් ඒ එක එක ධර්මයන් පටිච්ච සමුප්පාද කියන කොටසට ඇතුළත් නේ. දැන් අපි කියන පස්සපච්චය වේදනා ආදී වශයෙන් කියනවා. ඒ එතකොට මේ ධර්ම දැන් අවුමකට පස්සේ වෙනකොට දැන් පස්සේ නිසා වේදනාවක් ඇති. එතකොට මේ පස්සේගේ ප්‍රතිච්ච සමුප්පාද බව වේදනාවේ ඇතිවීමට හේතු වෙනවා. එහෙම ගත්තම මේ ධර්ම පුළුවන්. පටිච්ච සමුප්පාද ගුණ නෑ විවාදනේ පරිමාවේ. ඒක පටිච්ච සමුප්පන්න කියන්නේ. දෙකට වුණා ගන්නවා කියන්නේ පටිච්ච සමුප්පන්න. කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා අට ගන්නා පටිච්ච සමුප්පන්න අවදානවලදී ඒ දක්වන්නේ අරුත්ති නෝනම. රූපී ධර්මනේ මේ එකක්වත් රූපී ධර්මනේ. මේ කියන්නේ අරූපී ධර්ම. එනම් චිත්ත ධර්මික ධර්ම. අරෝපණය කරනවා. ඉමේ ධර්මා කුසල. දැන් මේ චිත්ත පිළිබඳව අපි අභිධර්මාර්ථ සංග්‍රහයේදී ඉගෙන ගන්නේ කොවිදයකද සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත ආකාරකාරික කුසල. ඒ කුසල පිටේ ලැබෙන චෛතසික වශයෙන් සංග්‍රහ කරන්නේ ඉස්සතක් ඒ ඉස්සතක් චෛතසිකයන් අතුරෙන් මේ දේවා පංච වශයෙන් ගන්නට පිළිවෙල ඒ ධර්ම හැර ඒ දේවා පංච වශයෙන් ගන්නට පිළිවෙල එකද මොනවාද? දෙවැනි තව අමම් මේක ඇතුළත් මේ ඉදිරියේ නැති කියන ධර්ම මොනවාද? අර චන්ද අධිමොක්ක මනිකාර දෘෂ්ටිචෛත්‍යක තුනයි. සංඝෝ අභිමුඛෝ මනිකාවෝ සම්මා වාචා සම්මා සම්මන්තෝ සම්මා ආදී වෙන සුත්තයි. ඒ ඒ සය අරිමාම ඒකට එතන ඒ සය අරිමාම ඉස්සතේ දෙකයි. ඒ ඉස්සෙක මෙතන කොයි විදිහටද බදාරන්නේ මෙතන වදාගෙන තිබෙනවා ධර්ම 56ක් වෙන කරුණ. නේද? 56ක් වෙන කරුණ වදාගෙන තියෙනවා. 56ක් වෙන කරුණ. ඒවා එතන ඉන්න ධර්ම ඉන්දියට තේරුම් ගන්න ඕනේ. දැන් එතන අපි සම්භාවය එකවර කියන්නේ. නේ? මෙතන කිසි කරක් සත්‍ය අවලක්ෂණය මේක දෙකක් අන්න ඒ විදිහට ඒ වෙන් කරගන්න පුළුවන් වෙනවා. දැන් අපිට පුළුවන් නම් මේ සිත මේ සිත පිළිබඳ වූ චෛතසික සිතේ අප ගන්නා චෛතසික අභිධර්මාර්ථ සාධායි වෙන පරිදි දක්වලා ඊළඟට මේ එක එක චෛතසිකයක් කියන ඒ නාම අත්‍යන්තයක් කියන්නේ ඉන්ද්‍රිය වශයෙන් බල වශයෙන් ආදි වශයෙන් දෙකට ගත්තම අපිට මේ මුළුමන වශයෙන්ම මේ කියන විදිහට මේ විකට ලැබෙන ජීවන අනුමතයි පදා. ඒ ඉතිරි ඉරියපත් දැන් ඊළඟට මම මේ කරුණික කීවා. ඊළඟට බුදුදාන වහන්සේ මේ එකිනෙක ධර්මයක් පිළිබඳව නිර්දේශ කළා. නිර්දේශ කිව්වේ විස්තරයක්. උද්දේශය කියන්නේ ධම්මෝපදේශ ධර්මයන් උද්දේශය. උද්දේශය කියන්නේ මාතෘකාවකිය දැක්වීම. නිර්දේශය කියන්නේ ඒ පිළිබඳව විස්තරය. ධර්ම විස්තරයක් කරනවා. සතමු තස්මින් සමේ සස්සෝ හෝති. ඒ ඒ තස්මින් සමේ ඒ අවස්ථාවේදී ඒ රතන පස්සින් පස්සේ ඒ තව පස්සේ නම් තව කෙනෙක් නැත්නම් තව පස්සේ වේද. දැන් පස්සේ පිළිබඳව කියන්නේ ආන්නේ. ඒ පස්සේ ඇතිවෙනවා කියලා කිව්වට පස්සෝ හෝති වේදනාව ඒ පස්සේ නම් තව වේද. මේ තමයි මේ කමිනේ හද ගන්නා වූ පස්සේ නම් තව වේද. තව ලෝක කප්පුන් කමේ පස්තෝ බුදනා පම්පුතනා පම්පුතත්ත අයං කප්පුන් කමේ පස්තෝ බුද දැන් මේක පුරජාන වහන්සේ එක ධර්මයක් වචන කීපයකින් වඩා මුල කර්මස්ථාව දැන් අපි සිංහලයේ කියන දේ කියන්නේ කියනවා ඒ කියන්නේ හරියට පුනරුත්පත්ති කරනවා පුනරුත්පත්ති කියන්නේ කියන්නේ නැවතුම් දැන් අපි සමහින් කියනවා පුරවිත්ත දෝෂය කියලා. පුරවිත්ත දෝෂය කියන්නේ ඒ කවියේ යම් කිසි වචනයක් පාවිච්චි කරලා තිබෙනවා නම් යම් කිසිවක් යම් කිසි අදහසකින් ඒකම නැවත පාවිච්චි කිරීම ඒ කවිය පිළිබඳ දෝෂයක් හැටියට වස්තුවක්. ඒ වගේම කෙනෙක් කතා කරනකොට ඒ කතාවට අන්තර්ගත කරන යම් කිසි වචනයක් ඒ වචනේ තේරුණා ඇති තවත් වචන කීපයකින් කෙනෙක් කතා කරන විට සමහර කෙනෙක් කියනවා මේ එකම දේ විපාරක් කියලා. එකම දේ එකම එකම දේ නම් වචන කීපේ වෙන වරක් වචන පොඩි. කිව්වා. බුදුරජාණන් වහන්සේ එකම කාරණය සමහර විට වචන දෙකක් වචන වලින් වඩා මොකද ඒ තමයි මහන්සික දේශනා දාන. උන්වහන්සේ දේශනා කරන්නේ ඒ දේශනාවෙන් අපේක්ෂිත යම්කිසි අර්ථයක් බලාපොරොත්තුවක් ඒ ඒ දේශනා කරන්නේ තමන් වහන්සේගේ දැනීම ප්‍රකට කරන්නේ අසන්නාගේ අවබෝධය සමහර විට ඒ අසන්නන් අතර නොඑක් තරම් දෙකයි එක්කෙනෙකුට එක වශයෙන් පදාපතේ ඒකමත්තාට තේරෙන්න නම් වෙන විදිහකට වෙන වශයෙන් කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එකම ආත්මේ එකම වයි. ඒ පිළිබඳව මේ කවිදි වදා ඒක මහන්සේ දේශනා කරනවා. ඒ නිසා තමයි මහන්සේගේ බණ විතර එක්කෙනෙක්ගෙන් ඉතිරි සමහරවිට මේ ධර්මශාලාවෙදී කියන්න පුළුවන්. ධර්මාවබෝධය වෙනවා කියන්නේ ඒ එකිනෙකනාට ගැලපෙනවා. නැත්නම් අනුගමනයෙන් එකම ඒ ගැලපෙන්නේ නැහැ. ඇසුරට එකම දේ එකිනෙකෙන් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට සුදුසුව පාවිච්චි බුදුරජාණන් වහන්සේ මේ කාර්යයෙන් දේශනා. දැන් මෙතන හස්සෝ කියන හස්සෝ හොරේ කියන එක වදාළන්නේ මේ පස්සෝභූති කියන එක ලබනවා. පස්සෝ උසනවා. සම්බුද්ධනා සම්බුද්ධතා වස්තෝති නම් ස්පර්ශයේ කුසනාර්ථයේ ස්පර්ශ කිරීම සම් සම්පූර්ණාර්ථයේ ඒ කුසන කියන වචනයට සංකේම උපසාරයක ඒකේ කරන්නේ වචනය අලංකාර කිරීම සමහර විට ඒ අර්ථය වැඩි කරගන්න ඕ විශේෂ කරගන්න. දැන් මේ පුස්තකයෙන් කියන්නේ ජීවිත කියන එකට සංකීර්ණ කියනවාම එතන අර්ථය විශේෂ වෙනවා. නිකන් ජීවිතේ සංකීර්ණ කියන සම්බන්ධ දේවල්. මෙතන සම්පූර්ණා කියන එක අර කුසල කෘත්‍යයේ තව විශේෂ කරගන්නවා මනසේ ස්පර්ශ කිරීම කියන තේරුමක් දෙනවා. හොඳටම ස්පර්ශ කිරීම කියන වගේ තේරුමක් දෙන අර්ථයක් වෙනවා ඒක සංස්කෘත. ඊළඟට සංස්කෘත සත්‍යයන් කියලා බලන්න. සංස්කෘත සත්‍යයන් කියන්නේ එතන භාෂාවක. දැන් දැන් කුසලාන කියන එක ඒ කර්කුසාදන විග්‍රහය. ඒ කුසලාන සම්ප්‍රදාය කියන කොටස තමයි සංස්කෘති තාත්තන් කියන දැන එතන තියෙන භාවසා තාත්තාගෙන ගන්නවා ආ මේ භාවයේ පාරයි ඒ භාවසා භාවේක ස්පර්ශ කිරීමක් නැත්නම් ස්පර්ශ කරන්නේ කොහොමද එහෙම නෙවෙයි බුදු භාවය ස්පර්ශ කරන බව පක්ෂ කරන බවක් වේද අයත් සංකීර්ණ පස්සේ පස්සෝ හොත් මෙන්න මේ අවස්ථාවේදී පස්සේ වේ ඊළඟට අතම අතමා පස්සේ පස්සේ වේදනා හොති දැන් මේ මේ ප්‍රශ්න බලන්න මේ ප්‍රශ්න මම කියන්නේ කතෝ අපේ පිටින් තාක්ෂා කියවන එක කොහොමද කටයුතු කමිටුවකට කරනවාදී විතර ගැනීමටයි ප්‍රශ්නේ නගන්නේ. ඒ ප්‍රශ්නේ අමලිකාත් ඒ කතම ක්‍රියා විඳන තැන පස්තරෝ කියන එකට කතම කියලා කියන්නේ කතම කම්පින් කමී පස්තරෝ කියන්නේ. ඒ ව්‍යාකරණය කියන්නේ වේදනා වේදනා ත්‍රිවිධයේ මේ ශබ්දයක් එක අවසන් වෙන්නේ ඒ විදිහට කම්පිය ආ කතමාප වෙනවා මේ වේදනාව. අපෝපසන් කියෝ බැරි. මේ භාෂාවෙන් දැන් ඒක නම් තේරෙන්නේ කාටද? ඒක එක්කෝ භාෂා උපයයට ඉගෙන ගන්නවා කියන්නේ. එහෙම නැත්නම් දෙන්නේ ඕනේ නිරුක්ති ප්‍රතිපන්දිලාව. නිරුක්ති ප්‍රතිපන්දිලා නිරුක්තිය පිළිබඳව ගන්නා වූ විශේෂ ප්‍රමේයකට නුවණ. ඒ කියන්නේ කාම භාෂාව පිළිබඳව ඇතිවෙන විශේෂ දැනීමයි. අත්පත්තම්බිදා සම්පත්තම්බිදා නිරුක්තිපත්තම්බිදා කටපාඩම්පත්තම්බිදා කියනවා ඒ හතරෙන් නිරුක්තිපත්තම්බිදා කියන්නේ එකයි මේ කාරණය දැන් කවුරුහරිෝ කතමු තස්මින් සමේ වේදනා භූති කියලා අපි පාරණ කියනකොට එහෙම මේ අධ්‍යානා කරනකොට කාටාරිය ඇහෙනවා ව්‍යාකරණය නැත්නම් මේ භාෂාව ඉගෙන ගන්න කෙනෙක් නම් කියාපි මේ වැරදියේ දෙනවා. මේ වැරදි. කතමෝ තප්පි කතමෝ තප්පි කමේ වේදනා පොදුනේ කතනා තප්පි කමේ වේදනා පොදුනේ. එහෙම නැත්නම් ඒක නැත්තා මොනක් ලබා ගන්නට ඕනේ? නිවිති ප්‍රතිසම්පදාය. ඒ නිවිති ප්‍රතිසම්පදාය ලබා ගන්නවා නම් දැන් මේ කලබල නම් අත්කමිතරු මුස්පතුනේ මහාන විචේ ඒ හැමදෙනාම ඉතාම නිරේද අස්ථාපනයක් මේ කාලයට කියනවා ලෞතුවයි නේද. දැන් මේ අය අතර සමහර බුදුරජාණන් වහන්සේගේ බණ අහලා එහෙම නැත්නම් වහන්සේගේ බණ අහලා ඊට පස්සේ මේ ධර්මය පොදු කරලා පරිවිච්ඡ මාර්ගඵල පිළිබඳව කියන විදිහට රහතන් වහන්සේ සම්බන්ධයෙන් බොහෝ තැන්වල කියනවා සීල ක්‍රියාවක් දක්නම් දසුපත් සම්විදා ප්‍රාප්ත රහතන් වහන්සේ නමස්මයි මේ රහතනයි කියන්නේ මේ නිමිති පස්සම්විදාව ඇතිව ඒ නිසා කවුරුම මේ භාෂාව මේ පාලි භාෂාව උච්චාරණය කරන විට දේශනා කරන විට ඒ සද්ධායනා කරන විට යම් කිසි තැනක එකම භාෂාවක් කළොත් ඒක වැරදි ව්‍යවහාරයක් එක ඒ දෘෂ්ටි පස්සම්බිදාවල එක්කා. දෙහිගලේ පිළිබඳව කියනවා බහුමුඛ ඉක්මනිස්වා උත්ජානක පස්සම්බිදා පස්නාම ලක්ෂණ කියන්නේ. කොයි තරම් ඉගෙන ගත්තා ප්‍රත්‍යඥාත ප්‍රතිසම්බිදා ප්‍රාප්ත බවක් නම් නැත කියලා. ප්‍රත්‍යඥා ඒ භාෂාව උරා කොයි තරම් ඉගෙන ගත්තා ඔහු ප්‍රතිසම්බිදා නැහැ. ඒවයි ගන්නවා. ඒකම එනවා ආර්ය ශ්‍රාවකෝ නෝ සත්තම් විදා පස්තුනා නැති කියන. ආර්ය ශ්‍රාවකෝ කියන්නේ ප්‍රතිසම්විදා ශ්‍රාවකේ මේ කියන්නේ මේ ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයන්ට ඒ තරමි ප්‍රතිසම්විදාවක් තියෙනවා. ඒක ඒ කියන්නේ ප්‍රතිසම්විදාවක් තියෙනවා. ඒ ප්‍රතිසම්විදාවක් පිළිබඳ ප්‍රවේශගත උසස් ඥානයෙන් සමහර විට තිබෙනවා තව කෙනෙකුට වඩා එහෙම කියන්නේ නම් ආර්ය ශ්‍රාවකයන්ගේ උත්සාහිතාව නැtei කියලා කියන්නට බැරි කියන්නේ ඒ ලක්වාක කියන්නේ අවිතාවකෝ රූපස්නාපිදා පස්සෝ නාම නිර්ති පස්නාපිදාවස් පිළිබඳව සාකච්ඡා කරන තැනකයි ඒ පස්නාපිදා මාර්ගක කතාවේ ඉන්නේ ඒක විශේෂ කාරණා කීයේ කතනා සම්පස්මින් කමේ වේදනා භූති කියලා අහන කතනා සම්පස්මින් කමේ වේදනාවෝති වේදනාව වේද භවවස්ථාවේදී මේ වේදනාව වේද නැත්නම් මේ අවස්ථාවේදී ඇතිවන්නා වූ වේදනාව කවරේද යම් තස්මින් සමී සත්‍යා මනෝ විඥාන ධාතු සම්පස්සදම් චේතසිකං තාපං චේතසිකං සාපං චේතසිකං තාපං චේතසිකං සුඛං චේතෝ සංස්කප්පජං පාපං සුඛං වේදිතං චේතෝ සංස්කප්පජා පාපා සුඛා වේදන අයං සප්පිකමේ වේදනා මේ අවස්ථාවේදී ඒ මනෝ විඥාන ධාතුව සමග උපදනා වූ ඒ සත්‍යයක් වෙනවා ඒ සත්‍යයෙන් හටගා ඒ සංස්කප්පජා කියලා වචනයක් මනෝ විඥාන ධාතු සංස්කප්ත ධාතු. යම් සංස්කප්ත ධාතු. ඒ කියන්නේ මනෝ විඥාන ධාතුව සමග අට ගන්නා සත්‍යයක් කියනවානේ. ඒ සත්‍යයෙන් හතක. ඒ එහෙම දක්වන්නේ සත්‍යය ඒ චිත්ත චෛතසිකයේ කියන මේ ධර්මයන් ඇතිවීමට සත්‍යයේ පිළිදෙන බලවත් උපකාරකත්වයේ දැක්වී වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ පස්සේ මුල් කොට මේ ධෛර්යයක් පිළිබඳ දේශනා කළා. එතකොට දැන් පස්තෝතික පරිවදා අපේ කරන්නේ අරමුණ මොකක්ද ඒ අරමුණ ස්පර්ශ කිරීමක් නොමැතිව කවදා අරමුණක් ගැනීම නොවේ. සිත තිබුණාට ඒ පිටින් යම් කිසි අරමුණක් ගන්නද නම් ඒ අරමුණ ස්පර්ශ කිරීම දෙන්න ඕනේ. ඒ අරමුණ ස්පර්ශ කිරීම හස්තේ කායයක් කියන එකට පිට කායයක් කියන්නේ. ඒ පිට කායයක් නොවන හස්තේ කායයක් කියන කෘත්‍යය සිදු නොවි ඒ අරමුණේ ඒකගෙන සිතක් හටගන්නේ නැහැ. ඒ නිසා හැම සිතකම හස්තේ ඒ කියනවා මේ හැමතිස්සෙම පස්සේ තියෙනවා. ඒ පස්සේ ගල්වලන පස්සේ ගැටෙන අරමුණක් තියෙනවා. එනිසායි අරමුණකින් තොරව එකක් උපදින්නේ නෑ. ඒ වගේම පස්සේ කරන එකක් උපදින්නේ නෑ. මේ ඒ පස්සේ අපට ජීවේ ඒ අරමුණ ස්පර්ශ කිරීම වශයෙන් කරනා වූ පස්සේ නිසා උපදිනවා. මේ ධර්මය මොකක්ද? මේ එක. අරමුණ අවුරුදු වාසේ නිවි අර මොන නිවි නැත අවුරුදු වාසේ නිවි වාසේ කරනාම මේක වේදනාව ඒක හේතුකම් සාසන සාසන සාසන කියන්නේ නිවි කියන්නේ නිවි හේතුකම් සුඛං ඒ සායිකික සුඛයක් සායිකික නිවි සායිකිකයේ තියෙන නිවි බවක් යුක්තයි ඒ දැක සයිතික චේතෝ සංපස්සජා සාතං සුඛං වේදේ ඒ චේතෝ සංපස්සජා ඉතේ හතරක් නැත්නම් ඉතේ සංපස්සේ පස්සේ හතරක්ද නිවිදෙමු දැක වේදනා සුඛං සුඛං වේදේ ඒ දැක්කේ මේක මේ මොන නපුංසික නිබ්බිද වචනයි. සාතං සුඛං දේති. ඊළඟට චේතෝ සංපත්තජාන සාතා සුඛා වේදනා. මේ දෙකේ පිළිවිද වශයෙන්. ඒ විදිහට ප්‍රධානමත් බලන්න. මේ වේදනා හයක් තමයි සමේ වේදනා කියන්නේ. ඒක පොතේ දැනගන්නවා. පොතේ කියන ගන්න මොකක්ද කියන්නේ? ඒ අරත්න ස්පර්ශ කරන වේදනාව නිසා හටගත්ත විස්වාසයේ නිසා හටගත්ත සුඛ වේදනාව නැත්නම් සැප වේදනාව නැත්නම් සෝමනස්ස වේදනාව වෙන්නේ. ඒ සෝමනස්ස වේදනාව. ඊළඟට කතරගම සම්මිය සංඥා සංඥා කියන්නේ කුමක්ද? වේදනේ කියන වේදනාව. මෙන්න මේ වේදනාව තමයි. ඒ වේදනාව ගැන සං සංඥා සංඥානාත්මක සංඥා කියන්නේ සංඥානාත්මක කියන්නේ හඳුනා ගන්න. ඒ නිසා සංඥානම් ප්‍රථම සත්‍යම කමේ සංඥා හෝ යම් සත්‍යම කමේ විස්තර හද ගන්නා කල්පින අවස්ථාවක ඒ ඉතින් මනෝවිඥාන ධාතු සම්පත්තදා සංඥා මේ මනෝවිඥාන ධාතු ඒ පා අපට ඒ ස්පර්ශයේ උපන් සංඥා සංජානනා සංජානනා සංජානනා සංඥා හැඳිනීම සංජානනා හඳුනන බව හැඳිනීම සංජානනා හඳුනන බව සංජානනා සත්‍ය හඳුනන බව අයත් සම්පූර්ණ සංඥා ඒ ඒකයි සංඥා සංඥා සංඥාන් සත්ත වචන තුනක් පාවිච්චි කරලා තියෙනවා බලාගෙන බුදුදහම වාන්සේ සංඥාව වේද සංඥානා ඒ සංඥානයක් වේද සංඥාන් සත්තන් ඒ සංඥාන් සත්තේ කියන අඳුරන බව වේ අන්තයෙන් කපි සංඥා පොතේ කියනවා තුනක් අප ගන්නවා ඒ විදිහට ආරම්භ කෙරෙන්න අප ගන්නවා ඒ අරමුණේ ඉරිපදින හට ගන්නා සිිතේ අරමුණ යම් අරමුණ පිළිබඳ යම් ආකාරයක් ගන්නා බවක් තියෙනවා. ඒ තමයි අරමුණ හඳුනගන්නේ. දැන් අපි මේ කවුරුම එකිනෙකනාට බලන විට ඒ කෙනෙකුව තවත් කෙනෙකුට හා මාර්ගයට කලකා ගන්නේ නැහැ. අපිට පුළුවන් වෙයි කරගන්න. ඒ හැම එකනාම වෙයි කරගන්න. කොහොමද ඒක කරගන්නේ? මේ සංඥා ඒ තමයි සංඥා සංඥාවේ තියෙන සංඥාවෙන් කරන දේ ඒ දෙවිතර ගන්නට හැකි බව ඒකයි අර ලක්ෂණ කිරීමේ කියලා කියන්නේ හඳුන ගැනීම කියලා කියන්නේ සා සංඥේ ආකාර දානං සංඥා සා සංඥාන ලක්ෂණ ආකාරයේ ගැනීමයි සංඥාවනම් ආකාර දානං සංඥා සා ඒ සංඥාව සංජානන ලක්ෂණ. හැඳිනීමයි එහි ලක්ෂණ. නැත්නම් හැඳිනීම ලක්ෂණ කොට ඇත්තේ. ඒකේ සංඥාව පිළිබඳ ඊළඟට කතාවක්ම සමේ චේතනාව. ඒ චේතනා කියන එකත් අපේ ඉගෙන ගන්නවා. චේතනාව නම් චිත්ත චෛතසික ධර්මයන් මොනවා කරනවා අරමුණේ ඈ මොකක්ද කරන්නේ ක්‍රියාත්මක කරගෙන නැත්නම් මේ සංවිධාන කරන ස්වභාවයෙන් චිත්තචෛතසික සමූහයක් කියන්නේ. නමුත් ඒ චිත්තචෛතසික සමූහය යම් කිසි ප්‍රධාන ආධිනික කටයුත්තක ක්‍රියාත්මක සංවිධානය කරන ධර්මයේ තමයි චේතනාව. දැන් අපිට ඇතිවෙනවා දැන් මේ දැන් අපිට මේ උපදනා පිට. මේ අවස්ථාවේදී උපදන්නේ මේ බිමතුන්ට මේ අකාරක ඉක්මනිට සොම්නස ඇති වෙනවා නම් නුවණ උපදිනවා නම් මේ සියයක් ලැබවගෙන ඉන්න ආනන්ද ඒකට අපේ ජීවිතයට එකවරම මේ අපිට මේ වෙලාවේ දීකර මේ අප සාකච්ඡා කරන සෝමනන්ද සහගත නාම සම්ප්‍රීත අසංඛාරික සිද්ද මේ ධර්ම ශ්‍රවණය කුසල සිත වශයෙන් උපදිනවා කියලා අපට සලකා ගන්න පුළුවන්. එතකොට මේ මේ කුසල් සිත්ෙහි හඳුන්වනා වූ চৈতසික බුදුරජාණන් වහන්සේ මේ මුලින්ම වදාළ පරිදි අර නමුදේ වාරයේ වදාළ පරිදි ඒ চৈতසික මේ අවස්ථාවේදී අපට උපදිනවා. ඒ විතරයි. අම විතරක් නා එතන තියෙන ඇහෙන්නේ විතරයි. දැන් කන කන කියන්නේ ඒ කනේ අනුසාරයෙන්